ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනාවට මුගුවේ හතරවෙනි දවසේ හතරවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ශීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්කවේ අරිය ශාවකෝ ඉති පටිසංචික්ඛති යේව දිත්ත ධම්මිකා කාමා යේව සම්පරායිකා කාමා යාච දිත්ත ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා යේච ditta dhammika රූපා යේච සම්පරායිකා රූපා යාච ditta dhammika රූප සංඥා යාච සම්පරායිකා රූප සංඥා උබේ මේතං අනිච්ඡං යදනිච්ඡං තං නාලං අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසි තබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ දන්න පරිදි අපි මේ වැඩ පිළිවෙලට ආනිජ සප්පාය සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි ධර්මදේශනා මාලාවට මාතෘකා සපයාගත්තේ. අපි ඒ ආනන්ද සප්පාය සූත්‍රයේ මූලික කොටස් අපේ අපේ ශක්ති ප්‍රමාණයට දැන් සූත්‍රයේ මූලාරම්භය සාකච්ඡා කරලා තිනවා. ඒ අනුව සර්වචන් වහන්සේ කාමය එවනත මේ රූපයන්ගේ ස්වභාවයක් විදිහට ඒකේ නලියන ගතිය, කම්පන ගතිය, චංචල ගතිය, ඒ අනුව දරත සාරද්ද ගති පහළ වෙන හැටි පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා ඒවා දාන්නේ නැති කෙනා අර විදිහේ කම්පන චංචලක තත්ත්වගෙන දෙන මානසික ආතතිගෙන දෙන කාමයේ කැමැති වෙනවා කාමයේ ප්‍රිය කරනවා කාමයේ ගත කරනවා වර්තමාන වශයෙන් උත් කැමති වෙනවා අනාගත වශයෙන් උත් කැමති වෙනවා. ඒ වගේම මේකේ නා කාම සංඥාවල් නිතරම අභිනන්දනය කරනවා. ඒකට බැසගෙන මේක මගේ කියාගෙන ජීවත් වෙනවා. ඒ වගේම අභිවදනය කරනවා පිළිගන්න බොහෝම කැමතියි. කාමේසා කාම සංඥාව එහෙම නැත්නම් අපි කිව්වොත් වස්තු කාමසා ක්ලේශ කාම වර්තමාන වශයෙන් උත් කැමතියි. මතු ජීවිතයේදීත් අපිට ඒක ලැබෙනවා නම් කැමති කියන හැඟීමේ ඉන්නේ. ඉතින් ඉන්නා තාකල් ඒ කෙනාට මේ සැලීම් වලට ලක් වෙන්න වෙනවා. ස්පන්දන වලට ලක් වෙන්න වෙනවා. මානසික ආතතියෙන් වලින් කවදාකවත් ගැලවමක් නැහැ. අන්න එහෙම මේ தত্ত্বය යම් දවසක ගැලවෙන්න පුළුවන් මාර්ගයක් සහිත එකක් කියලා තේරුණාට පස්සේ ඒ කියන්නේ සරුවඥ දේශනාවට අහුම්කන් දුන්නාට පස්සේ ඒ කෙනාට හිතුනොත් මේ කාමයේ මෙන්න මේ මේ තරම් ආදීනවසයිතයි මේක මේ තරම් එතන එතනමත් වද දෙන ගතියක් තියෙනවා සංසාරේ බැඳගෙන වද දෙන ගතියකුත් තියෙනවා ඒක නිසා මම මේ කාම සංඥාව කාමේසා කාම සංඥාව එහෙම නැත්නම් අපි කියනවා නම් වස්තු කාමසා ක්ලේශ කාම වර්තමාන ජීවිතේ සහ මත්තර ප්‍රාර්ථනා වෙන එක නැති කරන්න තියෙනවා හොඳයි කියලා අර කල්පනාවක් එන්න ඉඩ තියෙනවා. ඒක තමයි ධර්මචනාංශයේ දේශනාවක ඇති ඵලය. සුතමි ඥානය ඇතුළට පස්සේ ඒ කාම සංඥාවන් වල තියෙන නපුර කාම සංඥාවල තියෙන චලනය කරන ගතිය, චපල ගතිය, ස්පන්දනය කරන ගතිය, මානසික කායික ආතති, දරත ගති පහල කරන ගතිය තේරුම් අරගෙන එයින් තොර ජීවිතයක් ගැන හිතන ඕනම කෙනෙකුට මතුවෙන්නේ ඉන් එහාට යනකොට මේ නීවරණ ධර්ම වල තියෙන නපුරු බලපෑම තමයි. වෙන විදියකට අපි කිව්වොත් යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවක පිළිගියාට පස්සේ සීල ශික්ෂාවක ඉඳලා මේක විතරක් මදි සමාධි ශික්ෂාවකට මං යන්න ඕනේ සමාධි භාවනා ක්‍රමයකින් ඊ ගාවට තියෙන කෙලස්පන්ති හික්මව ගන්න ඕනේ කියලා බලනකොට ඊ ගාවට තියෙන කෙලස්පන්තිය තමයි නීවරණ කියලා කියන්නේ. ඉතින් ඒ නීවරණ හමු වුණාට පස්සේ එයාට මේ සීලය අරස කිරීම සඳහා ගත්ත උපක්‍රම ටික ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ නීවරණ එකක් කරා. ඒක නිකන් සාමාන්‍ය වචනෙන් කියන්නේ දුස්සීලකම කියන ලෙඩේ ඒ කෙනාට හතර ආකාර බයක් ඇති කරනවා අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. ඉතින් යම් කෙනෙක් මේ බයෙන් ජීවත් වෙනවට වැඩිය හොඳයි නිර්භය භාවයේ ගන්න ඕනේ. මම සිල්වන්ත වෙන්න ඕනේ කියලා. සීල ශික්ෂාවක ගත කළොත් සීල ශික්ෂා සාර්ථක වුණොත් එයාට ඉස්සර තිබුණ බය ගති වෙනකොට දැන් නිර්භය ගතිය, අභය දැනෙනවා. ඉතින් ඒක තමයි අපි මේ සිල් රකින්නකොට සතු මරමරා හිටු මිනිස්සයා අභය දාණය දෙනවා. සත්තුන්ට අභය දාන දෙනවා. වරකම් කර කර හිටපු කෙනා අනුන්ට දාන දෙනවා. මේ හැම එකකින්ම අපිට ලැබෙන්නේ මොකද්ද? අභය තමයි. ඉතින් ඒ කෙනා හිතුවත් එහෙම මේක විතරක් නෙමෙයි ශාසනයේ තව වැඩ කොටසක් තියෙනවා කරගන්න කියලා සමාධි ශික්ෂාවට යනකොට අර සීල උපක්‍රම ටික මතුවේ. එතකොට හම් වෙන වෙනත් කෙලෙස් જાතියක්. එතකොට හම් වෙන වෙනස් ඒක නැති කරන්න පාවිච්චි කරන්න වෙන වෙනත් උපකරණ ටිකක් භාවනා ක්‍රම ටිකක් උපදේශ ටිකක් ප්‍රතිපදාවක් ඒකට අපි කියනවා සමාධි ශික්ෂාව කියලා ඉතින් සමාධි ශික්ෂා වශයෙන් ශාසනය හඳුනන්නේ මේ නීවරණත් එක්ක වැඩ කරන එක තමයි ඒ නීවරණ වැඩ නීවරණ වලින් වෙන්ව ගත කිරීමට ගන්න ප්‍රයත්නයේ භාවනා සමත භාවනා සමාධිය වඩන භාවනා වශයෙන් අපි හඳුන්වනවා එතකොට වෙන්නේ මොකද්ද අර කාම ඡන්දය කියලා කාමයාගේ දෙවෙනි මට්ටමේ කෙලෙස් විවිධ අරමුණු රස හොය හොය ඇවිදින හිත එකම අරමුණක තැම්පත් වීම සිදු වෙනවා. ඒකට කියනවා ඒකෝදි භාවය. එහෙම නැත්නම් ඒකාග්‍ර භාවය. එහෙම නැත්නම් සමාධිය. එහෙම නැත්නම් සමතය. මේ පද හතරම සඳහන් වෙනවා. එයා සමතයකටපත් වෙනවා, සමාධියකටපත් වෙනවා, ඒකෝදි භාවයටපත් වෙනවා, ඒකා ඒකාග්‍ර භාවයටපත් අන්නේ ඒකාග්‍ර භාවයටපත් වෙච්චා මෙයාගේ හිත තවදුරටත් අරමුණු දිගේ නන්නත්තර වෙන්නේ නැහැ. ඒක මර කොන තැම්පත් වෙනවා. ඒ වාගේම විවිධ අරමුණු වල ගිහිල්ලා හැප්පිලා ඇති වෙන කම්පන චංචල නැතිවීම නිසා ද්වේෂය පහළ වෙන්නේ නැහැ. ඒ අවිද්‍යා කියන කාමච්ඡන්දේ වෙනකොට ඒකාග්‍ර භාවය පහළ වෙනවා. ව්‍යාපාදේ කියන ගැටෙන බව වෙනකොට ප්‍රීතිය පහළ වෙනවා. නිදිමත කුසීතකම කියන වෙනුවට නිතර මෙනෙහි කරන හිත පහළ වෙනවා විතක්කය ඊට පස්සේ අතීතය ගැන පශ්චාත්තාප වීම සහ අනාගතය ගැන හිත විසිරී යාම වෙනුවට සුඛය පහළ වෙනවා සැකය වෙනුවට ධම්ම විචේ පහළ වෙනවා ඉතින් මේ වුණාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා දැන් වෙනත් සමතුලිතතාවයකට එනවා ඒ සමතුලිතතාවයට අපි කියන්නේ සමාධි ප්‍රතිලාභ කියලා ඒ සමාධි ප්‍රතිලාභ ලැබිච්චාම අර ඉස්සර තිබුණු කාය දරක චිත්ත දරක කාය ඉන්ජන චිත්ත ඉන්ජන කාය ස්පන්දන චිත්ත ස්පන්දන කියන දල දඬු වීම කම්පන චංචල කාය සිටි නැති වෙයි. ඉතින් ආට ලොකු සමතුලිතතාවයක් සමබර භාවයක් පේනවා මෙතෙක් ආධ්‍යාත්ම ජීවිතය අදකම නැති. ඉතින් අපි ඊයේ එතෙන් දෙනකන් ඇවිල්ලා ඒ විදිහට විවේකීව ටික වේලාවක් ඉන්න පුළුවන්, ඉරියව්ව පවත් ගන්න පුළුවන්, අරමුණේ ඉන්න පුළුවන්, නීවරණ බාධා වලත් නැතුව ඉන්නකොට එයාට මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ඨබ්බ රූප කියන මේ එක එක රූප අර නිෂ්කලංක හිතට වෙනදා නොති නොදැනිච්ච සියුම් රූප ගොරෝසු රූපත් එක්ක සියුම් රූප තේින්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇඟේ අර විවේක වෙන්න වෙන්න ඇඟ දිගේ කවදාකවත් නැති විදිහට කූඹි දුවන්නා වගේත් වැටේ. එහෙම නැත්නම් සීතල බබුළු දානවා, උණුසුම් බබුළු දානවා, කය චංචල වෙනවා, කම්පන වෙනවා. නිදාගත්ත බබෙක් වගේ මොන මොනවද වගේක් කරනවා. ඉතින් ඒක ඉසර නොතිබුණා නෙවෙයි. නමුත් ඒවා තේරුම් ගන්න තරම් හිත ඇතුළට ඉදිලා තිබුණේ නැහැ. දැන් අර සමාධිමත් හිතේ හිත ඇතුළට ගියාට පස්සේ අරව හොඳට පේන්න පටන් ගන්නවා. ඉතින් පේන්න පටන් අරගත්තට පස්සේ වෙනද කංකරච්චලයක් නොතිබිච්ච වෙනද බාධාවකට නොතිබිච්ච මේ සියුම් රූප පවා උදේට ප්‍රකට ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටු ඉවසන්න බැරුව වගේ මේක ටිකක් මහා කරදරයක් වෙන්න පටන් ගන්නවා මේ ඇඟ පුපුරු ගන්නවා කූඹි දුවනවා වගේ දැනෙනවා ගෑස් වෙනවා වතුර බහින වගේ තේරෙනවා කුඩල් වෙනවා වගේ තේරෙනවා සීතල බබුළු උණුසුම් බබුළු දානවා ඉතින් මේක සමහර විටක යෝගාවචරයෝ කමඨාන් සුද්ධ කරනට වාර්තා කරනවා ඉතින් ඒක හරියට තේරුම් අරගෙන යාට කමඨාන සුද්ධ කළොත් ඒ යෝගාවචරයට මතක් කරනවා දැන් හිත ලෑස්ටි හිත ගැඹුරු රූප ධර්ම සියුම් රූප ධර්ම සූක්ෂම රූප ධර්ම බලන්න කැමති බලන්න පුළුවන් දැන් සූදානම් වෙලා තියෙන්නේ ඒ නිසා ආස්වාදී ප්‍රසවාසී බල බල හිටියනම් ආශ්වාසයේ ගොරෝසු වෙන්න ඉස්සලා තියෙන සියුම් තැනත් අල්ලන්න. ගොරෝසු වෙලා ගිවිලා යනකොට හම්බ වෙන බැහැගෙන යන වෙලාවේදී අතහැරලා දාන්නත් පුළුවන් තරම් ආශ්වාසය දිගේ ගිහිල්ලා ඒකේ සියුම් භාවය අල්ලන්න. ඒතර ප්‍රශ්වාසයේ ගොරෝසු වෙන්න ඉස්සලත් අල්ලන්න. ගොරෝසු වෙලා බැහැලා යනකොටත් අල්ලන්න. හරියට කමටහන සුද්ධ වුණොත් මේ ඇතිවෙච්ච පෙළගැස්ම ගොනු වාසියට ගත්තොත් ඒ යෝගාවචරයට වෙනදා නොදැනිච්ච ආශාසය පටන් ගන්නම පේන්න ඉඩ තියෙනවා. වෙනදා නොදැනිච්ච ප්‍රසවාසය පටන් ගන්නම පේන්න ඉඩ තියෙනවා. ඉතින් මේක භාවනාවේ කමඨාන සුද්ධ කරගෙන ඉදිරියට යන්න ගත්තොත් ආශ්වාසයේ මුල ඉතාම සූක්ෂම පටන් ගන්න මැද හරහා අග තේරෙනවා. ඒතර ප්‍රශ්වාසයේ මුල ඉතාම සූක්ෂම පටන් ගන්න ගොරෝසු මැද හරහා අගට තේරෙනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ මෙතික් නොදැනි නොදැක්ක සියුම් භාවයකට යනවා. එimhe සියුම් භාවයේ හොඳට කැන්දේ ගල බේරුවා වගේ සාංශුද්ධේ බලනකොට පේනවා ආශ්වාසයේ නිම වෙලා ප්‍රශ්වාසයේ පටන් ගන්න ඉස්සරලා අහුවෙන්නේ නැති තැනක් තියෙනවා. ප්‍රශ්වාසයේ ඉවර වෙලා ඊගාට සියුම පටන් ගන්න ආශ්වාසයේ ඉන්න ඉස්සරලා අහුවෙන්නේ නැති තැනක් තියෙනවා. ඉස්සර මේක අහුුනේ නැහැ. මෙතන දැන් ක්‍රම දෙකකින් තමයි දැනගන්න පුළුවන් ඉස්සරහට යනවා කියලා. මොකද්ද? ආශ්වාසයේ සූක්ෂමව පටන් අර ගන්න තැන අහුවෙනවා. මැද ගෙවම් කරන සූක්ෂමව ගෙවෙන තැනත් අහුවෙනවා. ඒකත් භාවනාවට අත්දලක්. ඉස්සරහට යන බවට ඉදurang ප්‍රණීත වෙන බවට ලකුණක්. ප්‍රශ්වාසෙත් මුල අහුවෙනවා, මැද අහුවෙනවා, අග අහුවෙනවා කියලා නොදැක්ක සිං භාවයක් අවනේ. අතරමැදම ආශ්වාසයේ අග සහ ප්‍රශ්වාසයේ මුල අතර හිස්තන අහුවෙනවා. ප්‍රශ්වාසයේ අග සහ ආශ්වාසයේ අතර හිස්තන අහුවෙනවා. ඉතින් මේකෙන් සිත ධෛර්ය කරගෙන මොකද එහෙම ධෛර්ය කරගන්නවයි කියලා කියන්නේ පටලව ගන්නත් ඉඩ තියෙනවා. විසියුම් විදියට ඇඟ නලියනකොට වතුර ගලනවා වගේ පේනකොට කූඹි දඟලනවා වගේ පේනකොට උගාක් වෙලාවට අර වගේ සියුම්ව ආනපානේ බලන වෙනුවට මේ ඇඟට ආදරය කරන කෙනෙක් නම් ඒක ගැන කලබල වෙනවා. බයසක පහල කරනවත් ඒ බයසක පහල කරන්නේ නැතුව ඒක මේ හිත ඒකෝදි භාවයටපත් වෙන ලකුණු පවරන එක ප්‍රයෝජනෙට අනේක වාසියට අරන ආස්වාසියේ මුලැමැදාග ප්‍රස්වාසියේ මුලැමැදාග අතරමැද හිස්තන වගේ බල බල ඉන්නකොට හිත කරදර ගන්න නැති කෙනාට හිත අවශ්‍ය ගන්න නැති කෙනාට ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉnder ආස්වාදේ ප්‍රසවාසයේ සියුම් නෙවෙයි අතිසූක්ෂම තන දක්වා ගෙවිගෙන යන කම බලන්න. ඒක සාමාන්‍ය ආශ්වාසයට වැඩිය ප්‍රශ්වාසයේ ගෙවිගෙන යන දන හොඳ ප්‍රසිද්ධ. ඉතින් මේ විස්තරය කියනකොට සංසන්දනාත්මකව පිම්බීම ඇකිලීම් භාවනා කරන එක නටත් ඒකෙත් ওই විදියම තමයි. පිම්බීම නිම වෙනවා, ඇකිලීම නිම වෙනවා. මේ විදිහට ඒක දිහා බලනකොට බලනකොට අන්තිමට ගිහිල්ලා මේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳන පිම්බීම ඇකිලීම සංසිඳනකොට උංචි කම්පන චංචල තියේදී දිගට පවතින නිසල භාවයකට අධ්‍යක් ගන්න බැරි තැනකට සූක්ෂම තැනට හිත එමෙහිට ලූටන්න ගන්නවා. ලෙස්සලා යන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ විදිහට මේ පෙනෙන රූප ධර්මවල ඇති වෙලාවේ මේක ආස්වාසි මේක ප්‍රසවාසි කියලා අල්ලන්න පුළුවන්. ඒක නැති වෙලාවේ මෙතන හිස්තනක් අතරක් අහු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කරගෙන කරගෙන කරගෙන නියම අනුග්‍රහය යටතේ සමත අනුග්‍රහය යටතේ කරගෙන ගියොත් ඒ යෝගාවචරයට එnde end වෙන්නේ අර සූක්ෂම தත්ත්වේ වඩ වඩා තේරෙන්න පටන් ගන්නවා. ඒ සූක්ෂම භාවයත් එක්කම කම්පන චංචල අඩු වෙනවා. ඉතින් තිබුණ දල දඬු වීම මේ භාවනාවට තටමන ගතිය දතට දත තියලා දත පිටි කන ගතියව මොකොත් නැතුව බොහොම විවේකීව ඒ අරමුණු සූක්ෂම භාවයටපත් වෙන්න යනකොට ඒකේ නාට තේරෙන්න පටන් අර ගන්නවා පටන් අර ගන්න වෙලාව ධානපණ බොහොම ගොරෝසුයි ඒ ගොරෝසු භාවය කාලානුරූපව හරියට භාවනා සතිය සමාධිය යෙදෙනවනම් එnde ende ende සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා අර සූක්ෂම தത്വෙට යනකොට විස්තර කරගන්න දෙයක් නැති වෙනවා ඊයේ කියාපු විදිහට මේක ඇතුළේද වෙන්නේ පිටද වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක සැපද්ද දුකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක වාසනාවද්ද අවාසනාවද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. භාවනා ඉදිරියට යනවද පස්සට යනවද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය ඒ වෙලාවේදී සැක පුදා ගන්න ඉදිරියට ගියොත් සමහර විටක ගාක් සාර්ථක වුණොත් ඒ හිස්තනීම විනාඩිය 2 3 4 ඉන්න පුළුවන් ගතියක් වෙනවා. ඒක අර කාම ලෝකයෙන් වෙන් කරලා වෙන් වෙච්ච වෙලාවේ ලැබිච්ච සාන්තියට වඩා වෙන් වෙච්ච පාත්තත්වයේදී හම්බෙච්ච නිසසල භාවයට වඩා ස්පන්දන අඩු භාවයට වඩා ඊටත්දී සියුම් මට්ටමක නිශ්චලකම ආනෙන්ජ තත්ත්වයක් එහෙම නැත්නම් ස්පන්දන අඩු දැනක් කොහොම හිත කය සෑලුවෙට කරා ඉතින් එතෙන්ද ගියාට පස්සේ ඒ ඇති හිස්තන මේ ආනන්ද සප්පයි සූත්‍රය පිළිබඳව අටුවාව සපේන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන්නේ රූපාවචර ධ්‍යාන ගෙවම් කරලා අරූපාවචර ධ්‍යාන වශයෙන් ආකාසානංචායතනේ ස්පර්ශ කරන අවස්ථාව. අපි ඊයේ කතා කරපු විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් තියෙන මේ රූප ධර්ම හතරමහා භූතයන් කොච්චර හොඳට පිරිසිදුව කොච්චර හොඳට පිළිසිදුව තේරුම් ගන්නවද කියනවනම් ඒ හටවි ආපෝ තේජෝ අතරමැද තියෙන පරිච්ඡින්න අවකාශය අහු වෙන්න පටන් ගන්නවා. මේ කාමරය ඇතුලේ සහල් වාතයක් පුරවපු බැලුම් ටිකක් පාවෙන්න ඇරියොත් හයිඩ්‍රජන් වාතය පුරවපු බැලුම් ටික හැමතැනම මේ කාමරය ඇතුලේ යහට මට පාවි තියෙනවා. ඉතින් පොඩි ළමයි ආවොත් එයාට බැලුම් වලට ආශ කරනවා. වැඩිහිටියෙක් આવත් වෙනවා බැලුම් පාවෙන්නේ අවකාශය. ඒ බැලුමකින් අර බැලුම වෙන් කරන්නේ අතරමැද තියෙන අවකාශයක්. ඒක නිසා පරිච්ඡින්න අවකාශය කියන පරිච්ඡින්න කියලා කියන්නේ අර බැලුමයි මේ බැලුමයි දෙක වෙන් කරලා තියෙන. ඒකෝත් මේ බැලුම කහ පාටයි මේ බැලුම නිල් පාටයි මේක රතු පාටයි කියලා වෙන් කරන්න පුළුවන් වෙන්නේ මැද තියෙන අවකාශය නිසා. ගණන් කරලා බැලුවොත් බැලුම් ගන්න පරිමාවත් එක බලනකොට මුළු කාමරේ පරිමාව ගොඩක් ලොකුයි. ඒ නිසා නොදැක්කට මේ කාමරේ පිටලා තියෙන අවකාශයෙන් නැවත බැලුම තමයි පේන්නේ. තවත් උන්නම් ඒ කුමාරදී කියන බැලුවත් එහෙම බැලුම ඇතුළට ගිය බැලුවත් අවකාශය තියෙනවා. බැලුම කියලා තියෙන රබර් ටික ගත්තොත් මේ රත පහක කාසියක තරම්වත් රබර් ටිකක් නෙවෙයි බැලුම් ඔක්කොම ඒක පෙනුම කොච්චරද කිව්වොත් මේ කාමරේ බැලුම් වලින් පිරීලා කියලා පොඩ්ඩක් මේ කියයි. ඔක කවදා හරි දැක්කොත් මේ බැලුම් තියෙන තමයි කහ පාට රතු පාට නමුත් බැලුම් වල තියෙන රබර් ටික හෝ බැලුම් නැති තැන් වල තියෙන අවකාශය ගත්තොත් අවකාශයත් එක්ක බලනකොට බැලුම් කියලා පේන දේ බුදු මවාගෙන බුදු කුඹා දැක්වීමක් පමණයි. නමුත් රබර් ටික විතරක් ඉතුරු කරලා ගත්තොත් මේ සම්බතත්‍ය කාර්යයක් හදන තරමවත් රබර් දෙන්නේ. අන්නේ වගේ මේ ආශ්වාසී ප්‍රශ්වාසී තියෙන පාඨ වියාපෝ තේජෝ වායෝ කියන මේ කොටස් අපි උපමාවක හැටියට ගත්තොත් මේ වාතේ පාන බැලුම් වගේ කියලා. ඒක කොච්චර හොඳට පේශිද්දවද කියනවනම් ඒ වහරහා ඒ වම්දවර දකින්න දකින්න තියෙනවා දෙකක් අතර ලොකු ඉඩක් තියෙනවා. අන්නේ ඉඩ බැලුම් ගන්න ඉඩ වලට වැඩිය බොහොම වැඩි. නමුත් අපි අපි ඒතරම් කවදාත් අවකාශය දකින්නේ නැහැ. මේ වගේ බුදු කෙනෙක් පෙන්නේ නැහැ. අපිට පෙන්නේ බැලුම් විතරයි. අපිට පෙන්නේ පට වියාපෝ තේජෝ විතරයි. නමුත් දැන් පාඨ ව්‍යාපෝතේ කියන සංසිඳන උපක්‍රමයක්. ආනන්ද සප්පාය උපක්‍රමයක් කෙරුවොත් සංසිඳෙන්න සංසිඳන අපිට බැලුම් එන්නේ එන්නේ උලයි යනවා. එළ උලන් ගියාට පස්සේ බැලුම් බිමට පාත් වෙනවා. බිමට පාත් වුණාට පස්සේ තියෙන හුස් මුළු කාමරේම හිස් තමයි. අතන මෙතන පොඩි පොඩි බැලුම් එකතු වෙච්චි රබර් ටිකක් පේනවා. ඒ වගේ බුදුහාමරට භාවනා කරනකොට බැලුම් වල උලයි යනවා. අට ව්‍යාපෝතේජෝ එහෙම ඉස්සර පාවි පාවි තුනේ එහෙම දැන් පස්සේ අනිත් වගේ තැනකට හිත එනවා. මේ පාට ව්‍යාපෝ තේජෝ දැන් මේ රූප ධර්ම සංසිඳිලා පොළොට පාට වෙලා මණ්ඩි මිදිලා මෙහි හිස්තන පේන තැන. ඒක බුදුහාමුදුර දකින්නේ තුන්වෙනි ආනන්ද සප්පායේ ඉම්ම වශයෙන්, ඊවර වශයෙන්, ජවනිකා වශයෙන්, අවස්ථා වශයෙන්. නමුත් ඒක මේ ආනන්ද සප්පායක් ගැන බුදුහාමුදුර ආනන්ද සප්පාය ගැන බුදුහාමුදුර බණ දේශනා කළ බව දන්නේ නැති කෙනෙකුට නම් පේන්නේ මේ භාවනා කරගන්න විදියක් නැහැ දැන් අරමුණු නැහැ. මේ හිත පවත්තන්න දෙයක් නැහැ දැන්. හිත නිකන් වල්මත් වෙනවා. බැලුමක් කියනවනම් මේක තාරා බැලුවක්ද නයි බැලුමක්ද බෝල බැලුමක්ද කියලා හැඩතල නිල පාට වර්ණ තේරම තිබුණානේ දැන් බැලුම් නැති වුණාට පස්සේ මේ අවකාශයේ මොන තාලයක් වෙන්නේ ඒක නිර්වචනය කර ගන්න විදියක් නැති වෙනවා බැලුවත් දෙහිංග හිස් හිස් ගතිය නිසා ඒකේන ධර්මයේ හලනක් නැත්තම් ආනන්ද සප්පයි කියන එක දන්නේ නැත්තම් යාළු වෙන අපරාධේ විචිත්‍ර තැනක ඉඳලා කිසියම් ගන්න දෙයක් නැත්තම් කාවා. විස්තර කර ගන්න පුළුවන් තැනක ඉඳලා විස්තර කර ගන්න බැහැ තැනක. නිමිත්තක් අරමුණක් ගන්න පුළුවන් තැන ඉඳලා නිමිති අරමුණු ගෙවන් කරන තැනකට ආවා කියලා තමන් වරදගත්තා අතරමං වුණා, අටල වුණා, මල්මත් වුණා කියන හැඟීම ඕන තරම් ඉඳිද තියෙනවා. නමුත් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා දකින්නේ ඒ හිස්තන කෙලෙස් නැති කර්ම වැඩ නොකරන අලුතෙන් කර්ම රැස් නොකරන විවිතුරු නිර්මල තැනක් කෙලස් වලට අපි කොච්චර කැමැතිද කියනවනම් කාමයට අපි කොච්චර කැමැතිද කියනවනම් කාම සංඥාවට අපි කොච්චර කැමැතිද කියනවනම් රූප වලට අපි කොච්චර කැමැතිද කියනවනම් රූප සංඥාවට අපි කොච්චර කැමැතිද කියනවනම් අභාවිත මනසට පේන්නේ පාළුතනක් කිස්තනක් අයියෝ ගන්න දෙයක් නැහැ මුන්නම දෙයක්වත් ඇත්තේ නැහැ. ඉතින් එතකොට භාවනාවේ වැරද්දක් එතන නැහැ. ඒ ඇත්තටම හිස්තැනකට ගිහිල්ලා තනවත් ඒ හිස්තැන යාට පේන කාලකන්නේ මුස්පේන්තු නෝන්ජල් කිසි හරයක් රසයක් නැති දෙයක් ඒක. බුදුහාඳුරෝ කියනවා විශේෂයෙන්ම මේ වගේ තැනකට ගියන් ගැන කතා කරනකොට ඒ පොට්ටපාද සූත්‍රය කියනවා ඒක හරි දුකක් වශයෙන් පේනවා තමයි කියන්නේ. ඒක නෑ කියන්න බෑ. නමුත් මේක දුකක් වශයෙන් බලන් දෙපා. මේක ප්‍රමෝදයක් විදියට බලන්න අනී සංසාර පළවෙනි වතාවට මගේ හිත නිර්මල වුණා, නික්ලේශී වුණා, කෙලෙසක් නැති වුණා. ඒකේ නික්ලේශී தત્ත්වය මම ගත්තේ ශික්ෂණයක් තුළින් මිසක් අහම්බෙන් නෙවෙයි, දන් දීලා නෙවෙයි, හිල්ලකලා නෙවෙයි. මේ භාවනාවෙන් ඒකත් හැමදාම ඉන්නේ නෑ. හරි ගියට පස්සේ විතරයි එන්නේ කියනකොට අර ප්‍රමෝදේ ප්‍රීතියක් වඩපත් වෙනවා. ඒක උදේරෙනවා මේ හරියට සතිය පිහිටුවේ නැත්නම් හරියට යොන්සමස් කර නැත්නම් මේ වගේ තනක් වුණත් කාලකණ තනක් විදිහට අපේ හිත කියවනවා. මේ වගේ තනක් වුණත් මම පාළු තනක් විදිහට අපේ හිත කියවනවා. මේ වගේ තනක් වුණා සිද්ධි බහුල නැති, විචිත්‍ර නැති, අසරණ වෙච්ච, තනි වෙච්ච, පාළු වෙච්ච, කම්මැලි තනක් විදිහට කියවන කොච්චර දුරද කියලා කියනවනම් මේකේ තියෙන පාළු ගතිය නිසා හිත ඉබේම නින්දටත් වැටෙනවා. සතිය තියෙනවනම් නින්දට වටන්න දෙන්නේ නැහැ. මේකේ තියෙන නිර්මල ගතිය, නික්ලේශී භාවය, කෙලෙස් නැති ගතිය, චේතන නැති ගතිය තේරුම් අරගෙන බුදුහාමරගේ භාවනා ප්‍රතිපදාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න. එතකොට හිත ප්‍රසාරයට අනේ මේක කොච්චර හොඳ දෙයක්ද කියලා මේක පිළිබඳව අගය කරන මට්ටමට එළඹ වැළ එළඹ වාසය කරන මට්ටමට උපසම්පාදනය කියලා කියනවා. සමාදම් වෙන තැනකටපත් වෙනවා. ඒ නිසා භාවනාවෙන් එතන යන එකත් එක දක්ෂකම. ගියාට පස්සේ ඒක පාළු ගතියක් තනි ගතියක් කම්මැලි ගතියක් කියලා පැටලෙන්න දෙන්නේ නැතුව මේක ප්‍රමෝදයක් මේක ප්‍රීතියක් මේක සතියක් මේක ප්‍රසාදයක් කියලා තේරුම් ගන්නවා කියන එකත් මණිකක් පයේ වැටුණට ඔත්තයාට අන්දයාට මණිකක් කියලා තේරුම් නැත්නම් ඒකේ පය හැපුණට වැඩක් නෑ නමුත් පය හැපුණු ගමන් එයාට තේරෙනක බර දෙයක් මොකද්ද වෙනසක් තියෙන වෙනදක් වෙන ගලක් නෙවෙයි කියලා ඒක අහුලා ගන්න තරම් එයාට ඇත්තටම පේනවනම් මැනික් ගැන අවබෝධයක් තියෙනවා මනසට ඒක වටනකමක් තියෙනවා. ඒ නිසා මේ මෙතන හම්බ වෙන මේ ආනෙන්ජ ගතිය නොසලෙන ගතිය පිළිබඳව ඒ සංඥා පිළිබඳ සංජී නොවුනොත් ඉතින් අන්දේකට හම්බෙච්ච මැනිකක් වගේ තමයි. ඉතින් ඒකෙදී යෝගාවචරය මේක භාවනා දිහා බලන දෘෂ්ටි කෝණය යොන්සමච්කාරය සම්මාදිට්ඨිය ඉතාමත් වැදගත් වෙනවා ඒකයි ਸਰවඥාන්සේ මේ ආනන්ද සප්පාය මේ නොසැලෙන තැනට ගෙනියන ගමනක් අපි යන්නේ මහණෙනි ඒකෙදී මේ මේ තැන් වලට එනකොට උඹලා ඒක අවබෝධ කෙරුවොත් උඹලා සාසනයටත් උදව් කරනවා සාසනයට උදව් ගන්නවා උඹලා ඒක අවබෝධ කෙරුවේ නැත්නම් භාවනා ක්‍රමේ හරි වුණාට උපයාගත්තට උපයපදේ රැකෙන්නේ නැහැ ඒක නිසා රූප ධර්ම පිළිබඳව සංසිද්ධියක් වෙනකොට ඒ යෝගාවචරය එක තේරුම් ගත්තොත් මේක භාවනාවේ යහපත් ප්‍රතිඵලයක්. කෙලෙස් දුර්විමක් මල දුරු වෙලා නිර්මල වීමක් අලුත් කර්ම රස නොවන අවස්ථාවක් පරණ කර්ම වලත් විපාක දෙන්න බැරුව හොඳ පාලන කර තියෙන අවස්ථාවක් කියලා තේරුම් ගත්තොත් ඒ යෝගාවචරයා සත්පුරුෂයෙක් වශයෙන්, කල්යාණ ධර්ම දන්න කෙනෙක් වශයෙන්, සුතවත් ආර්ය ශාවකයෙක් වශයෙන් කරගන්නවා. නමුත් ඒක නොවි අනන්තවත් මේ සත්‍යයටපත් වෙලා මේ අනේ මට කටහඬ සුද්ධ කරන්න විදියක් නැහැ මට මොනව වෙනවද කියලා දන්නේ නැහැ නේ මොනවද කියා ගන්න තේරෙන්නේ නැහැ නේ අනේ මම මොකද කරන්න ඕන කියලා Tamanටම ශාප කරගන්න නැත්නම් Tamanම අව탁සීට ලක් කරන ඉතිවිලි රාශි වශයෙන් ඒ වෙලාවේ හිතට එනවා ඒක තමයි දුක වශයෙන් බුදුහාමුදුරු වෙන්නේ. නමුත් බුදුරජාණන් කියනවා ඒකට ඉඩ නොතබා. මේක ප්‍රමෝදයක්, ප්‍රීතියක්, සතියක්, සම්පජාඤ්ඤයක් ප්‍රසාදයක් විදිහට මේක දැක ගන්න පුළුවන් නම් යාර තේරෙන පටන් අර ගන්නවා. මෙවැනි ආයතනයක්, මෙවැනි සමතුලිතතාවයක්, මෙවැනි පදනමක් ලෝකේ තියෙනවා. ඒක කාම ලෝකේ ඉන්න කෙනාට කවදාව හිතන්නවත් බෑ. ඒ වගේම රූප ආශාව තියෙන කෙනාට හිතන්න හම්බෙන්නේ නැහැ. රූප දැකලා රූප සංසිඳන වෙලාවට විතරයි ඒක දකින්න පුළුවන්. මේක අත්දකින්න පුළුවන්. ඉතින් අත්දකින්න වෙලාවෙත් අඳුර ගන්න නැතුව මග ඇරෙන්න කොච්චර දෝ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේව මොනවාක්වත් වෙනේද හරියටම කාමිනොත් අයින් වෙලා රූපයන්ගෙත් අයින් වෙලා කාම සංඥාවෙත් අයින් වෙලා රූප සංඥාවෙත් අයින් වෙලා. භාවනාවෙත් සති සමාධිය ඉල්ල වෙලා. මේ தත්ත්වයට ඇවිල්ලා අනේ මම දැන් ඉන්නේ ඉස්සර වගේ නෙවෙයි නිර්මල තනක, චංචල කම්පන නැති තැනක, ස්පන්දන නැති තැනක ධාරක භාව නැති තැන කියලා ඒක අගය කරගන්න පුළුවන් නම් ඒක බුදුදහම කියනවා තුන්වෙනි ආනන්ද සප්පාය තත්ත්වය. ඒ තුන්වෙනි ආනන්ද සප්පාය අර නීවරණයන්ගෙන් තොර කරගත්ත ධ්‍යානයකට සම්බන්ධිච්ච නැත්නම් රූප ධ්‍යාන සම්බන්ධත්වයට වැඩි සියුම්. ඒක නිසා සමස්පැත්තෙන් බලනකොට රූප ධානය කියලා කියන්න පුළුවන්. විපස්සනා පැත්තෙන් ඒක මම විස්තර කරනවා මට හිතෙන්නේ තමන් භාවනා කර කර හිටපු අරමුණ හොඳටම ගෙවන් වුණාට පස්සෙත් කායන පස්සනානි මුල් කරගෙන යන්නේ ආනාපානයි. හරි පිම්බි මේකෙම හරි වම දකුණ වශයෙන් හරි ඒක ඔක්කොම ගෙවන් කළත් මගේ සතිය කැඩලා නැහැ කියලා තේරුම් ගන්න මනුස්සයට අරමුණක් ඇතුව නෙමෙයි සතිය පවතින්නේ. ඒක සතිය කැඩලා ඒත් සතිය කැඩලා නැහැ. සමාධිය කැඩලා නැහැ කියලා තේරුම් ගන්න කෙනාට කවදාකවත් ඉතේ සැකයක් එන්න බෑ. කවදාකවත් විචිත්‍ර වෙන්න බෑ. විචිත්‍ර වෙනවා නම් ඒ විචිත්‍රභාවය හරහා අනිවාර්යයෙන්ම සතියට කෙනෙහිලක් වෙනවා. සමාධියට කෙනෙහිලක් වෙනවා. ඒ විචිත්‍රභාවයම ඉන්ජිනයක් වඩපත් වෙනවා, ස්පන්දනයක් වඩපත් වෙනවා, දරතයක් වඩපත් වෙනවා. අර කියන සූක්ෂම தത്വෙදී යෝගාචරය සැලෙන්න, ගැහෙන්න, බය වෙන්න, කම්පන චංචල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක වෙන්න නැතුව මේක සංසිතර මට්ටමට මණ්ඩි මිදෙන தත්වයකට පාත් කරගෙන, තැම්පත් කරගෙන තියාගෙන ඉන්නවා කියන එක අපි ඉගෙන ගන්න මොනම ශිල්පකවත් නැහැ. අපි ලෝකේ ඉගෙන ගන්න හැම ශිල්පකින්ම තියෙන්නේ කම්පන චංචල විතරයි. උඩ දාන්න, කුඹන්න, ආපාන්න, අන්ධහර පාන්න කියා පාණ්ඩ කරන ලෝකයක්. කිහිව් ලෝකෙ බුදුජානනාංශ අපිට කියලා දෙනවා මෙහෙව ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේට එළඹිලා ඒ ආයතනය බහුලීගත කරමින් තබ් බහුල විහරණෝ ඒක බහුලීගත කරමින් ඒක අභිනන්දනය කරමින් ගත කරන්න පටන් ගත්තොත් අර අරමුණේ හිතපවත්මින් අනේමට වෙන්දන ජීවිතයට අරමුණේ හිතපවත්න්න පුළුවන් කියන ඒ සතියට සමාධියට උගක් වැඩි සතියක් සමාධියක් ඕනේ අරමුණ ගෙවුනට පස්සේ කලබල කරගන්න නැතුව චංචල කරගන්න නැතුව ඒ දී යටින් ගින්දර ගෙනියනවා වගේ සතිය ආලෝකේ අනිමිත්‍ය පවත්නවා කියන එක අනාරම්භණය පවත්නවා කියන එක ගෝක්ෂින්ද ඒක නිකන් සාමාන්‍ය අපිට තේරෙන කුමාවර කතා කෙරුවොත් ওই බයිසිකලයක් වදිනකොට විශේෂයෙන් ඉගෙන ගන්න කාලේ අපි බයිසිකල් එක හැන්ඩල් එක බොහොම හයියෙන් අල්ලගෙන තමයි බයිසිකලේ පදින්නේ. හොඳට බයිසිකලේ පදන් වෙලා සමබර කරගන්න පුළුවන් වුණාට අපිට එක හතක් අතහැරලා යන්න පුළුවන්. එක හතකින් බයිසිකලේ අල්ලගෙන අනිත් අතින් උණ ගහක් කරගෙන යන්න පුළුවන්. නැත්නම් කුඩයක් කරගෙන යන්න පුළුවන්. සිගරට් එකක් වුණා මොන හරි කරතයි. ඔව් හොඳටම බයිසිකලේ පුරුදු කරන පස්සේ අත් දෙකම අතහැරලා යනවා. අර පුරුදු වෙන කෙනාට හිතා ගන්නවත් බෑ කොහොමද මේ අත් දෙක අතහැරලා යන්නේ. ඒ වගේ තමයි ඒක බයිසිකලේ හැන්ඩල් එක අරමුණු කරලා ඒක හයියෙන් අල්ලගෙන පුරුදු කරලා ඒ කොච්චර පුරුදු කරනවද කියනවනම් හැන්ඩල් එක අල්ලන්නේ නැතුවත් යනවා. ජීස ආනාපාන අපි පාවිච්චි කරන්නේ ඔතෙන් යනකම් විතරයි. ඔතෙන් යනකම් ආනාපාන හරහා ගියත්, නිදීම හැකීම හරහා ගියත්, වම දකුණ හරහා ගියත් ඔතනින් එහාට භාවනාව එකයි. එයා කොයි භාවනා ගුරුවරයෙක්ට එක ගියා සමතෙන් ගියත් විපස්සනාවෙන් ගියත් ඔතෙන්ට එනකන් නම් ආපු පාරේ නමක් කියනවා අරමුණේ නමක් කියනවා නානා අපදීව. නමුත් මේ අරමුණ ගත්තේ ගෙවන් කරන්නයි. ඊතර ගෙනියන්න නෙවෙයි. රාම කරලා පුටෝ ගහගෙන තියාගෙන ඉන්න නෙවෙයි. මේක මගේ අරමුණ කියලා බැඳෙන්න නෙවෙයි. ඒ අරමුණ ගෙවන් කරන්න. අරමුණ ගෙවන් කරන්න ඕනේ නෑ. ආනන්ද සප්පාය වෙනකොට මුසල්ලෙන තැන සප්පාය ධර්ම කරන්නේ ජීවෙන හැටි බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට කුලප්පු වෙන්න එපා. ඒක ආයෙ කලබල කරගන්න එපා. පෑදිදියට ගොරදී එක් වෙන්න දෙන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එපා. ඒකට සත්පුරුෂ වෙන්න. අන්න එතෙන්ද යනකොට මේ යෝගාවචරයට තේරෙනවා යම් ආකාරයකට තමයි කාමයාගේ ආධිනව දැකලා කාමයාගෙන් ගැලවීම සඳහා ඊට ධම්මිකා කාවා කාමා යේච සම්පරායිකා යාච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා කියලා කාමය හෝ වර්තමාන කාමය හෝ අනාගත කාමය කාමය හෝ කාම සංඥා අනාගත කාමය හෝ කාම සංඥා දිහා යම් ආකාරයකට පිළිකුල් කරලා ඒක ලැජ්ජාවක් බාටපත් කරගෙන ඒක ජීවන් කරන සුළුවෙන් බැලුවද ඒහා සමානව තේරුම් පටන් අර ගන්නවා මේ ලෝකයා අන්ධ බාල ලෝකයා මේ රූප අල්ලගෙන රූප රූප අල්ලගෙන ශබ්ද රූප අල්ලගෙන ගන්ධ රූප අල්ලගෙන රස රූප අල්ලගෙන ඔත්තබ රූප අල්ලගෙන මේකෙන් සැප බලාපොරොත්තු වෙන්නේ මේක හරියට දිගට තියෙයි කියලා හිතාගෙන වගේ නිත්‍ය සංඥාවෙන් තමයි මේක විඳින්නේ නමුත් මේ දැන් Tamanට තේරෙනවා මේ රූප ධර්ම දිහා නැවත නැවත කිරුවොත් අබ්බහුල පිරෙනවා. ඒ ඒකම ඒ රූප නැති ආයතනේ ස්පර්ශ කළ ඒකට ගැළපෙන තාලෙන් රූපම් බලබලා ගෙවම් කරන් යනකොට පේනවා. ඒක සැප රූපයක් වුණත් දුක් රූපයක් වුණත් මනාප රූපයක් වුණත් අමනාප රූපයක් ටික වතු වෙන්නේ නැති වෙන්නේ. එතකොට ඒකේනම් ඒවන් මේ මේ කියන ක්‍රමයට මේ කාමයට මේ රූපයට අනිච්චතං මේක නිට්ටය නෑ විපරිණාමයටපත් වෙනවා රූප නැති මට්ටමේ තිබුණත් ආය රූප මතුවෙන්න පුළුවන් උච්චර මතුලා ගොරෝසු වුණත් ඒකයි නැති වෙන්න පුළුවන් එනිසා රූප තිබුණත් රූප නොතිබුණත් තියෙන රූපය හෝ රූප මතුවෙන තියෙන අවස්ථාව අනුේන රූප හෝ අශලම අනිච්ච බව මේක ස්ථිර සාර එකක් නෙවෙයි. මඩේ හිටවපු ඉන්න වගේ මේක අදාහගන්න මේකට ගෙවදින්න තරම් එකක් නෙවෙයි කියලා ඒකේ අනිත්‍යතාවය අනුව බලන්න පටන් අරගත්තොත් බුදුජනසසනන්දන යම අනිත්‍ය නම් යම නිත්‍ය නොවේ නම් යමක් නිත්‍යක පෙරණ ස්වභාවයටපත් වෙනවා නම් ඒක අභිනන්දනය කරන තරම් වටින දෙයක් නෙවෙයි. ඉතින් අභිනන්දනය කරන්න දෙයක් නැහැ. මොකද අභිනන්දනය කරන්න පටන් අරගන්න ඒක වෙනස් දෙයක් බවට පත් වෙලා ඉවරයි. අපි වක්කඩයක් ළඟ වාඩි වෙලා ඒ වක්කඩේ වතුර වැටෙනකොට ඇති වෙන ලස්සන ජීව බුලක් දිහා බලන චුට්ටක් කලෑනු දෙහාට ගිලක් කැඩලා. ආය ජීව බුලක් කරන ආය කැඩලා. ඉතින් අපි දන්නවා මේ ජීව බුල බොහොම සමමිතිකයි. කාම තුනී ජලස්තරයේ හැදිලා වායු කොටාශයක් අල්ලගෙන කවදාකවත් නිර්මාණය කරන්න බැරි විදිහට බොහෝම ලස්සන දීපුලක් ඇති වෙනවා. නමුත් ඒ කොයි වෙලාවෙ කඩලා ඉන්නේ. හස ගන්නකොටම කැඩෙනවා. මම දුර ගිහිලා කරන නමුත් එකම දීපුලක්වත් ලෝකෙ ඉස්තර තිබුණා නෑ. මේ දීපුල කැඩනට පස්සේ ඒක තමයි වක්කඩ පෙන කියලා කියන්නේ. මේ වක්කඩ පෙනත් බැලු බැලමට බොහෝම ලොකු ගොඩ රාශියක් තිබුණාට අත තියෙන බලනකොට ඔක්කොම පොඩි වුණාට පස්සේ ගන්න දෙයක්. ඒ නිසා බුදු දනන්ස කියනවා මේ රූපස්කන්ධේ වක්කට පෙරට. ලස්සන තියෙනවා කේක පාට තියෙනවා නමුත් අත කාල බැලුවත් අතර ගන්න ගියොත් කුඩු වෙලා ගන්න දෙයක් නැහැ. වේදනාව ජීව කුලක් වයි කියනවා. අත ගන්න බොහෝම ලස්සනයි සමමිතිකයි. දිලිසෙනසලුයි විවිධ දේදුම් වර්ග දෙකක් නමුත් කැටලෙක. ඉතින් මේ ආනන්ද සප්පාය සූත්‍රය සඳහන් කරනවා මේ විදිහට මේ රූප ධර්මත් මේ නාකාමයක් කියන මේ දෙකම යන්තාක් ඒ කියන අනිත්‍යතාවයට ලක් වෙනවද එවැනි අනිත්‍ය වූ දෙයක් අභිනන්දනය කරන්නේ බාලයෝ කියන ඒක මේක ලොකු දෙයක් මේක මගේ මේක මගේ ආත්මය මේක මම ආදි වශයෙන් කියන්නේ මේක මේ තරම් ශීඝ්‍ර විනාශ වෙන එකක් අභිනන්දනය කරනවා අපි වදිතුන් සාදරෙන් පිළිගන්න වටිනවා. අභිවන්දනය අභිවාදනය කරනවා පච්චුත්ථානය කරනවා කියන්නේ වැදගත් කෙනෙකුට ඉස්සරහට කියලා බාරගෙන ඇවිල්ලා පිළිගන්නවට අපි කියනවා අභිවාදන පච්චුත්ථාන කියලා. මේ ඒ ඇති වෙලා මේ නැති වෙන රූප ධර්ම વિશે ඒ ඇති වෙලා මේ නැති වෙන කාම ධර්ම વિશે අභිවන්ද අභිවාදනය කරන දෙයක් නෑ. නාජෝසිතු නාලං අජෝසිතප්පං ගෙවතින්න මේක මගේ කියා ගන්න බෑ. එතකොට මේ යෝගාවචරය නැවත නැවතත් රූප නැති තත්ත්වෙම ඉන්නවා කියන එක නම් නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. එහෙම ඉන්නකොට ආය ආනපානෙ පේන්නත් පුළුවන්. ශබ්ද ඇහෙන්නත් පුළුවන්. හිතවිලිෙන්න පුළුවන්. නමුත් එයාට පේන මේ ශබ්ද ආවට මේ හිතවිලි ආවට මේ ආනපානෙ නැවත පෙන්නුනට මේක දිහා බලහින්නොත් ආය යන්නේ අර විවේකෙට කියලා. එතකොට එයාට මේ ආනපානෙ හරහමත් අනපරිතියෙද්දිවත් අනපනේ හරහා විවේකයක් දකින්න පුළුවන්. ශබ්ද ඇහෙද්දි ශබ්ද විනිවිදලා ශබ්ද හරහා අර විවේකයක් දකින්න පුළුවන්. මේ වෙනද හරියට සිත් කරදර ගන්න දුක් ගන්න හිතවිලි තියෙනවා. ඉතින් යා දන්නවා සිත්විලි තිබුණාට ඒ චිත්‍යා බයහට තෝකත් දැන්පත් වෙනවා. ආ හිතන්නට යන්නේ. විවේකයට යන්නේ. විස්රාමයට යන්නේ. උදේකලාවට යන්නේ. ඒ සමේ හිතවිලි තිබුණාට හිතවිලි හරහා ඒ බොල්කම හරහා යෝධ කලාව දකින්න පුළුවන් කියනට අර හිතවිල්ලෙන් වේදනාවෙන් සද්දෙන් ආනාපානෙන් දුක් ගන්න දෙයක් නෙවෙයි. ඒ හිතවිල්ලෙන් ඒක ආනාපානෙන් ඒ සති වේදනාවෙන් ආනාපානෙන් දුක් ගන්න එක තමයි කියන්නේ සාරද්ධ භාවය කියලා. ස්තබ්ද භාවය නැත්නම් මට මෙච්චර කරද්දී හිතවිලි එනවනේ කියලා හිත දැඩි කරගන්න. මෙච්චර නිසද්ද දැනට ඇවිල්ලත් මේ කවුරු හරි කහිනවනේ මේ දොර අහිං වහනවනේ මේ ශබ්ද ඇහෙනවා කියලා ඒ ශබ්දත් එක්ක හැප්පිලා හිස් දැඩි කරගන්න. මුන්ට මේ කකුල කපන්න වටිනවා මේ පොඩ්ඩක්වත් ඉන්නේ නැහැ මේ කකුල වේදනාවක් කරනවා කියලා කකුලත් එක තරහ වෙලා චීත් කරදර සාරද්ද කියලා කියන මේකට කියන දරත භාවය කියලා දඬු වෙන්න පටන් ගන්නවා. නැත්නම් මේ ධම්පත් ඥානපණි ආයත්තාවනේ කියලා ආයත් නමුත් බැලුවොත් ආනාපාන කියන්නේ විනිවිද බලන්න පුළුවන් එකක්. සද්ද කියලා කියන්නේ විනිවිද බලන්න පුළුවන් එකක්. වේදනාව කියන්නේ විනිවිද බලන්න පුළුවන් එකක්. ඉතිවිලි කියන්නේ විනිවිද බලන්න පුළුවන් එක මොකද ඒවා තුනී නිසා නේද? ආහන්නේ විතර බලනාසුකව ගත කරොත් ඒ යෝගාවචර තියෙන රූප තිබුණට රූපෙන් දුක් කරදර ගන්න. පශ්චාත්තාපේ සැක කරන්නේ කෙලෙස් අධේ කරන්නේ. දැන් රූපේ කෙලෙස් නැහැ රූපයවයි කියලා හිත දැඩි වුණොත් කෙලස් වෙනවා. රූපයවයි කියලා එකට වෛර කෙරුවොත් ඒක කෙලෙසක්. නමුත් දක්ෂයා දන්න රූප ආවට ප්‍රශ්නයක් නෑ. මම මේ රූප මායින් කරන්නේ නෑ. ඒ රූප අනිත්‍යයි. ඒ අනිත්‍ය රූප මතින් මම මේක ආවයි කියලා අභිනන්දනය කරන්න ඕනේ නැහැ. ගියයි කියලා අභිනන්දනය කරන්න ඕනේ. ආවයි කියලා අභිවදනය කරන්න අනේ හොඳයි කියලා සවාගතම් කියලා පිළිගන්න ඕනේ නැහැ. ගියයි කියලා කතා කරන්න ඕනේ. නාජ්‍යෝෂිතබ්බන් ඒකට බැහැ ගන්න ඕන කමක් වදින්න ඕන කමක් නැහැ කියලා ඒ රූපයන්දී තියෙන මේ දරත ගතිය, ඉන්ජන ගතිය, ස්පන්දන ගතිය ඥාණය හරහා විනිවිදිනවා ඒක තිබුණාට ඒ වගේ දුක් කරදර ගන්න. ඉතින් අන්නේ දුක් කරදර නොගැනීම නිසා ඇතිවෙනා වූ සාන්තිය බුදුජානනාංශයේ මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඒ කෙනාට මේ විදිහට කටයුතු කරන එක්කනට මේ මේ කියන ආ වූ සම්පසාදය එතන මේ කියන පිළිගන්න සුළු ගතිය සද්ද සුරන සද්ධාරා විවේකයට යන වේදනා සුරන වේදනාහරා විවේකයට යන්න පුළුවන් කියලා ඒකට ප්‍රසාද ගතිය ඇති වෙච්ච කෙනා ප්‍රසාද ගතිය තියෙනවනම් ඒක නා මේ ආනෙන්ජ කියන නොසලෙන හිත ඒකට හෝසනවාදී. මට තේරෙනවා මේ හිතවිල්ලකින් මාව දැන් කුප්පන්න බෑ. වේදනාවකින් මාව කුප්පන්න බෑ. මම කිපෙන්නේ. අනබනියවත් මම කිපෙන්නේ. එනිසා ආනෙන්ජ නොසැලෙන බවට සමවදී. එහෙම නැත්නම් යාට තේරෙනවා ප්‍රඥාවෙන් අධිමුච්ඡතියට තේනවා මේ රූපයක් පවා. එතන වේදනාවක් ඇවිල්ලා ඒකෙන් දුක් කරදර ගන්නෙ ප්‍රඥාව නැතිකම නිසා. එනේන සද්ද ඔක්කොම කරදරයට ගන්න ප්‍රඥාව නැතිකම නිසා. එනේන හිචිලි ගැන දුක් ගන්න ප්‍රඥාව කරදර කරන නිසා. නැත්නම් ප්‍රඥාව නැති නිසා. මේ ඔක්කොම මලංකාරයාගේ සතියකට පොලුකාරයාට වරුවයි කිව්වා වගේ කඩුවක් අතර ගත්ත මිනිහාට අලකොල ලන්දක් කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි කැති ගන්න. මේ තමන් ළඟ තියෙන ආයුධේ බලවත්කම දන්නේ කනට ඔච්චර වලන් තිබ්බත් පොල් අතර ගත්තට පස්සේ නෙල්ලනිකයි කියන්නේ. ඔච්චර අලකොලලන් දත්තිවත් කඩුවක් අතර ගත්තම නම් දැන් නිකන් වණෙන එක විතරයි. ඒ නිසා හිතවිලි ඵලයෙන් වරේ ඵලයක් නේද? එයා ඒක විනිවිදත විඳිනවා ප්‍රඥාවෙන් විනිවිදිනවා. ඒ නිසා ආංශන්ත දෙකක්. එකක් තමයි මගේ හිත සැලෙන්නේ මම කුප්පණේ කරන්න බෑ මම අකුප්පයි එහෙම නැත්නම් මාව කික් කිප්පුවන්නම මොන සැලෙන්නේ මේ ඒ සැලෙන්නේ නැති බව අප සමාදන් වෙලා ඉනකොට පේනවා ඒව නිකන් ඈතක ඉඳලා කවුරු හරි අලු අහුරක් කරන්න දමලා ගැහුවට ඒ අලු ඈතට ගිහිල්ලා වදින්න එතන වැටෙනවා දූවිලි අහුරක් කරන්න දමලා ගැහුවට වදින්නේ නැහැ ඒ නිසා තමන් ඈතින් ඉඳලා කවුරු හරි ඈත ගිහලා කොච්චර අලු අහුරු කරගෙන දමලා ගැහුවා කොච්චර දුර්ගියවරනකට එයා දන්නේ තියෙයි. මනුස්සයා ගහනවා ද්වේෂයෙන්. නමුත් මට වදින්නේ නැහැ. මොකද යතරමදී ඔය වැටෙනවා. ඒ වගේ තමයි මේ හිතවිලි ආවට මම වල මායින් කරන්නේ නැහැ. ඒ වෙනකොට දැයන දුරට ඉවර නතර වෙලා මම විලේශ මාත්‍ර විතර වැඩ කරන්නේ. මම චිතෙන්නේ නැහැ. අවකුප්පන්න බෑ. ආනිමික ප්‍රඥාවේ මේකත් ඉන්නවා එහෙම නැත්නම් නිතදම වශයෙන් නොසැලෙන බව ආනෙජ බව ස්පන්දනේ නොවන බව එහෙම නැත්නම් දරස භාවයටපත් වෙන්නේ නැති බව අර වටහා ගන්න පුළුවන්. ඒ නිසා සර්වඥයන් සඳහන් කරන මේ මට්ටමට හිතපත් කරගත්ත කෙනා මරණයටපත් වෙනවා. මේක දැන දැන මේක අවබෝධ කරගත්ත කෙනා මරණයටපත් වුණත් ඊගාව ආත්මයක් එයා අස්ත්‍රෝක ධර්මයේ ඉච්ඡරම අසල්වැසියන් තරම් කම්පා නොවන කෙනෙක් බවට මේ හිතේ ಗುಣ ධර්මය ස්ථාවර භාවය මඩේ හිටපු ඉන්න වගේ නැතුව ස්ථාන තාමගත තත්ත්වය කියලා කියනවා මේ බුද්ධලට එන්න. ඉතින් ඒක යම්කිසි කෙනෙක් හිතනවා නම් මට ලබන ආත්මේ කම්පන ජංජලව නැති දිවි රෝගයන් ලැබෙන බ්‍රහ්ම ලෝකයන් ලැබෙන පෝසත් ආත්මික ලැබේවා සිත තනතුරක් ලැබේවා රජ තනතුරක් ලැබෙනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරුවට ඊට කවුරුත් කරන සම්මිය ප්‍රාර්ථනා වෙන්න පුළුවන් නමුත් මේ ආත්මෙදීම ඒ දිව්‍ය භාවයේ අද්දකපු නැති යකෙකුට කවදාකවත් දිව්‍ය ආත්මයක් ලබන්න බෑ. මේකෙදි ප්‍රේතෙක් වශයෙන් ඉන්න එක මැරිලා පුතන ප්‍රේතෙක් වෙනවා. මේකෙදි මේ ධර්ම තේරුම් ගන්න ඉහළට ගිහිල්ලා දිව්‍යමය ස්වභාවයක් අත්දකින්න එක්කනට ඒක නොපෙදී හිටිය දිව්‍යමය භාවය තමයි. ප්‍රශ්න දත්තෙත් මෙහෙදී අත්දකින්න බෑ නම් කතාවක් නෑ. ඒ නිසා දැනටමත් ඉන්නේ පෙරේතෙක් වාගෙන මොකද පෙරේතක් නෑ. දැනටමත් ඉන්නේ යහනා ඉන්දියාවක් නෑ. දැනුමක් ගත කරන කාමරෙට මෙයාට වෙච්ච තිරසනෙක් වගේ නම් අනිවාර්යයෙන්ම තිරසන් ලෝකේ මේ රූපයක් නම් තියෙනවා මනුෂ්‍යාකාරය. නමුත් යට වැඩ කරන හිතවිලි ඔක්කොම තිරසන් නම් තිරසන් ආත්ම බාහිර ටිකට් එක හම්බෙලා තියෙනවා. බය වෙන දෙයක් නෑ. නමුත් ඒ තිරසන් ආත්ම භාවයක් වගේ තියෙන භාවනා කරන යෝගාවචෙක් මිනිසෙක් හොඳට පළවෙනි ආනන්ද සප්පාය දෙවෙනි ආනන්ද සප්පාය තුන්වෙනි ආනන්ද සප්පාය වශයෙන් මේන හිතවිලි අනම්මනම් මොනවාවත් මේ විවේකයේ අගය කරන උදේකලා වගේ කරන ඒ විස්රාමගත தත්ත්වය අගය කරන කෙනාට ඒ අත්දකින්න වෙලාවේදී එවැනි ආයතනයක් කියන සමතුලිතතාවයක් කරන විඥාන தත්ත්වයක් තියෙනවායි කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා මේ වගේ දෙයක් තිබුණත් තව කෙනෙකුට කියලා දෙන්න බතු කාමෙම ගත කරන්න පොකුණ පැත්තකට දාලා ටිකක් සිල්වන්ත වෙන්න බලන්න. සිල්වන්ත වෙලා විතරක් මදි අඩු ගන්න මේ ධ්‍යාන මාර්ග නීවරණ ටික අයින් කරලා මේ රූප ධ්‍යාන නැති වුණත් මේක වෙන්න බලන්න. ඉතින් විවිධක බැලුවට විවිධක උනාට රූප ධර්ම ගොජ දානක නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඔය චිත්තකට මොකටද ඔකට කනගාටු වෙන්නේ. කනගාටු වුණොත් නීවරණයක් වෙනවා. නොසැලෙන්න පුළුවන්. මේ ආයතනයක් තියෙනවා. ඒ ආයතන බුද්ධ හසුතුමන්සලා අගය කරලා තියෙනවා. ඒක නිවන නෙවෙයි. නමුත් නිවනට යන පාර තියෙන මන්දි සංදිස්ථානයක් කියලා ඒ එදේන தത്വයේදී තරතකති අයින් කරලා නිශ්චල චංචල ගති වලට යන ගමනේදී මේ රූප ධර්ම මතුවෙලා නැතු යන ගතිය යෝගාචර හොඳට දකින්න ඕනේ මතු වෙන්නේ නැති වෙන්නයි කියන යම් කිංච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන එක තේරුණාට පස්සේ රූප මතු වෙන අවස්ථාවේ තිබුණත් මතු වෙලා තියෙන අවස්ථාවේ තිබුණත් දිවෙන අවස්ථාවේ තිබ්බත් එයා ඒකේ ඉක් කර කර ගන්නවා කිපෙන්නේ නැහැ. ඇයි මේක මෙතෙන් යාවිදී කියලා මහා ලොකු ප්‍රශ්නයක් ඇති කරන ඔය ආවන ඔයයයි. මට තියෙන්නේ ඊගාට එන චිත්තක්ෂණ සම්පූර්ණ සාදරව ප්‍රසාද හැඟීමකින් ඉන්නවා මිසක් ඇයි මෙහෙම උනේ? මට ඊගාට මොනවද වෙන්න ඕනේ? ඔක්කොගෙම කෙලස් තමයි තියෙන්නේ. ඒ වරූපමත් මේ නිකන් රූප සංඥාවක්. කාමයක් නෙවෙයි කාම සංඥාවගේ ආන්නේ විදිතේ කෙනා ප්‍රඥාවෙන් විනිවිදලා හෝ ආනෙන්ජ වශයෙන් මේ ජීවිතයේ චිත්තක්ෂණ වශයෙන් බුද්ධ විදිනවා නම් ඒක න ඇති කරගන්නේ දියුණුව ඒකලස් භාවය ඒ ගුණය මරණින් එහාටත් යනවා කියන්නේ මම භාවනා කරන්න පෙළඹෙන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් යන්තම් මේ පැත්තට කරන වෙලාවෙදී මම ගොඩක් ඒ ධම්මික ස්වාමීන් වහන්සේ ඔස්ට්‍රේලියානු ජාතික ආශ්‍රය කරමින් හිටියා මගේ පුරුද්දක් තිබුණා. ඒ ශාන්ති සම්පූර්ණ අදහලා මම කරපු පෞද්ගලික සේරම කියන. කරන එකත් කරන. මේකටත් කරන. කරලා කියනවා මගේ හිත මේ තරම්ම කඩපුලි හිතක් ස්වාමීන් වහන්සේ තියෙන්නේ. මම නොකෑමනා දහවතුරා පට්ට වඳුරු හිතක්. ඔබ වහන්සේ ළඟ ඉන්නදී මේ හිතියට පුදුමාකාර කාමාසාවක්, පුදුමාකාර ලාභයට ආසාවක්, සත්කාරයට සම්මානට සිලෝකෙදී ආම්රෝ ගණන් ගන්න තිල්ලා කියනවා. උඹේ නෙවෙයි කොයි එක කරන්නේ තෝක තමයි ඕක කොච්චර කිසියෙන්න දෙන්නේ මම කියන්නේ නෑ නෑ සාදු මන්දරම් කඩපුඩි හිතක් නම් කාටවත් මගේ හිතේ ඒ තරම්ම කඩපුඩි හරියටම මේ සමාජයේ තියෙන ධර්ම කඩලා බෙදලා දාන්න හිතෙනවා සීලයක් දැකව කඩන්න හිතෙනවා සිල්පදේ කඩන්න හිතෙනවා රකින්න හිතෙන්නේ නෑ ඊට සිතුවයි උනාට උඹට කියන්න පුළුවන් උඹට මේ කියන්න පුළුවන් ගැතිය මම මේ කියන්න පුළුවන් ගැතියත් ඒ කඩප්පුලි ගැතියම ගැතියක් තමයි මේක හොඳක් නෑ ඒක කමක් නෑ සතිය වඩපත් වෙනවා. මොකද ස්වාමීන් වහන්සේ මොකද්ද මේ විසු කතා කරන්නේ? සතියක් වඩන්න තියා කාටවත් දන් දෙන්න හිතෙන්නේ නැහැ. දැක්කපුව ගමන් හොරකම් කරන්න හිතේ. කිසිම කෙනෙකුට අනුකම්පා කරන්න දෙන්න සමාජයේ දැක්කෝ මරන්නේ කියලා. නරව කන්නේ. ඒ සම්මන් වගේ කෙනෙකුට බැරි වෙනවත් ඔය බරපතල දේවල් වලට අත තියන්න යන්න එපා. ඒක වහන්සේ දන්නේ නැති මනසයි. ඊළඟට බොහොම නිස්කලංකව නෑ. අවු කෙරුවයි කියලා බොහොම තමන් තමන් ගැන ප්‍රසාද හැඟීම නැතුණයි කියලා සතිය වඩන්න ප්‍රශ්නයක් නැහැ. මොකද උනාලේ කොහොමද කියන්නේ මේ මේ දානයක් දෙන්නෙත් නැතුව සිල් ලකින්නෙත් නැතුව උපාංජනේ ගැඹුරු භාවනාවක් ගැන කතා කරන්න මට බෑ. හැබැයි මම දන්නවා ඒ සංසමයත් එක හොඳට sannivedanaya කරනවා කතා කරන ඉතින් මම පැය ගණන් කතා කරනවා. ඊට පස්සේ කිව්වා ඔබ කරන පවු නිසා ඌව ගැන කතා නෙමෙයිොත් උඹට අනිවාර්යෙන් අයිවාසිය අනිවාර්යෙන් මොකට ජීවන්න වෙනවා. අවු කියනවා ඉතින් කරුමනේ ජීවන්න වෙනවා. මේ පව්වල නරක පහත් කර්මවල ඒ නැවත නැවත දුක් දෙන ගතියක් නෑ ඒක වැරද්දක් කරනවා ඩොක්ක කරලා යය යනවා යන්නේ මම එඹට එකක් කියන්නම් ඔබ සතිය වඩපන් සතිය ලැබෙන ආනිසංසී මේ ආත්මෙත් නෙමෙයි ලබන ආත්මයක් කියනවා මම කොහොමද ස්වාමීන් වහන්සේට විස්තර කරලා කියන්නේ ඊට පස්සේ කිව්වා සතියෙන් කරන්නේ ඇති ඇති පෙන්වන්න ඉන් කිරිල්ලක් දක්ෂකම් මොනවා කරන්නේ ඇති ඇති පෙන්වන ඒ ඇති ඇති දැක්කද පස්සේ ඒ தত্ত্বය හිතේ මකන්න මොනම జగතකට යම් දවසක ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර මැද තියෙන හිස්තන දැක්කත් දැක්කොත් ප්‍රශ්වාසයේ ආශ්වාසය අතර තියෙන හිස්තන හිස්තන දැක්කොත් කොච්චර උත්සාහ කරත් ඊට පස්සේ ඒක නොදක ඉඳගන්න බෑ. ඒක නමනේ ස්වභාවය. සතිය ස්වභාවය. අපි බඩුවක් ගන්න යනවා. ඒ බඩුව ගන්න ගියාට පස්සේ අපිට පේනවා ඒ බඩුවේ අඩුපාඩු. ඒ අඩුපාඩුව දැක්කට පස්සේ මොන්නේ කමක් නෑ කියන්න බෑ. ඒ අඩුපාඩුව මකන්න බෑ හිතේ. ජී විකුණු මනසර කියනවා මේ බඩුව ඕනේ මට මේක මේ අඩුපාඩු දෙන ඔය ගාන ගෙවන්න කැමතියි. මේ දැකපු අඩුපාඩුව අපිට නෑ නෑ මේ හිතේ මකන්න. ඒ වගේ මේ සතිය එහෙම නැත්නම් මේ ආනන්ද සප්පාය මේ ආයතනය තේරුම් ගත්තොත් කවදා හරි මේ ජීවිතේට නෙවෙයි ඒක ඊගාව ජීවිතේටවත් අපිව අමතක කරන්නේ නැහැ. ඒ නිසා සතිය සත්පුරුෂ ධර්මයක් සංසාර ගමනටම හැරෙන්නේ කියන්නේ. අනිකුත් කරන කුසල ඒ වෙලාවට ආනිසංසතිලේ යටටා කියලා යනවා යන්නේ. සත්‍ය කවදාකත් කියනවා. සත්‍ය කවදාකත් ආසනයක් ගත්තොත් අරින්නේ නැන්නේ බහින්නේ නැන්නේ. ඒක නිසා යම් දවසක මේ යෝගාවචරය මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේ ඉස්සල්ලාම දේනම් මේ කාමයෙන් වෙන් වෙච්ච කාම සංජාතයෙන් වෙන් වෙච්ච ඒ ශාන්ත සීතල භාවය නැත්තම් සීලයක් නිසා Tamanට ඇති වෙන්නා වූ බය නැති ගතිය කියලා ශාන්ත ගතියක් දක්වන. එයා ආයේ සිල්පද කඩන්නේ කියලා විශ්වාස කරන්න බෑ. කඩන්න ඉඩ තියෙනවා. මොකද කවදා හෝ ආයෙත් එයා විශ්ින් සිල්පද නොකරන තැනට එනවා. ඒක සරයක් තේරුම් ගත්තොත් ඒක තේරෙනවා. මොකද එයාට තේරෙනවා මේක හරි ලාභයි. ඊට පස්සේ සමාජයක් ඇති කරගත්තොත් අනන්තවත් සමාජිකයි. ගියේ පාරට විරුද්ධ වැඩක් කරයි. නමුත් කවදා හරි ඒ සූඳ මතකේ නිසා ආයෙත් එයා ගෙනල්ලා ඒ සමාධි தත්ත්වය. ඒ වගේම තමයි මේ සමාධිය හරහා මතුවෙන රූප ධර්ම හොඳට සතියෙන් බල මේ මුල මේ නැද මේ යක කියලා ආසස් ප්‍රසස් බලලා කිස්තනක් බලලා ඔක්කොම සංසිඳුව ගත්තොත් ඒ සංසිඳිච්ච ස්වභාවයේ තියෙනා වූ ඒ ශාන්ත ගතිය සම්පසාදනය අර තියෙන අම්මගේ දීපු කිරියලවත් නෑ. බ්‍රහ්ම ලෝකේ ගියත් නෑ. දිව්‍ය ලෝකේ ගියත් නෑ. අපි මේ හම්බ කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලත් නැහැ. අපිට ලැබෙන මොනම ලාභයක සත්කාරයක සම්මාන කිලකවත් නැහැ. ඔක තියෙන්නේ ඒව නැති තැන. ඒ සමේ හම්බ කරන හරියක් හම්බ කරලා තියෙන්නේ ඒ ආනන්ද සප්පාය දේවල් වලට විරුද්ධ දේවල්. ආනන්ද සප්පාය හම්බ කරන්න මේ හම්බ කරපු දේවල් වල පැත්තකට. ආන්නේ එහෙම කරලා පැත්තකට දානොත් මේ ආනන්ද සප්පය ලැබුණා නොසලෙන් තනක ඇති දෙයට ගැළපෙන ක්‍රමයේ ඉගෙන ගත්තා නම් ඒ කිනාගෙන් ඒක මකලා දාන්න පුළුවන් ශක්තියක් ලෝකේ. ඒ නිසා සර්වඥාන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා පාව අකුසල ධර්ම මේ තරම් ලෝකේ කටි කොන පැතිරලා මේ පු탁ඥයට අනන්ත දුක් දුන්නා. කුසලයේ තරම් එකම අකුසලයක්වත් බලවත් ඒක නිසා පුංචක් හරි කමන්නේ ටිකක් හරි කමන්නේ කුසලයේ කරපේකන ඒ ගැන කතා කරනවා මිස අකුසලයේ ගැන කතා කරන්න කරන්න අකුසල වැඩි. කුසලයේ ගැන කතා කරන්න කරන්න කුසලයේ වැඩි. එනිසායි මනුස්සයා ඊට පස්සේ අකුසල ගැන කතා කරන මිනිස්සෙක් ළඟටවත් යන්නේ. මොකද ඒකෙන් වෙන්නේ අනවශ්‍ය කුසල වැඩි. ඒ නිසා මේ දවස පුරා කරන මේ සම්පප්පලාප කිලෝරක් නැති අකුසල් රැස් කරනවා. කිසිම තේරුමක් නැහැ. කිසිම ලාභයක් නැහැ. සුද්ධ පාඩුව තියෙනවා. ඒ වෙනුවට නිස්සද්ද වෙලා ඉන්නවනම් පුදුමාකාර කුසලයි. ඒක අපිට නික්කමට හරි තේරෙන්නේ අර භාවනාවේදී නිස්සද්ද තැන්න ගිය කෙනාට විතරයි. එහෙම නැත්නම් ඉතින් කතා කරපුවම මොකක්ද ඕකයි මොකක්ද අකුසල් සිද්ධ වෙන්නේ ඉතින් කවුරුත් කතා කරනනේ මාත්‍යකව කතා කරුවා මොකක්ද කියලා. නමුත් අපි දන්නේ නැහැ ඒ හරහා කොච්චර රැස්ද ඒ වගේම නිකන් නට අතපය විසි කරගෙන ඉන්නවට වැඩිය අතක් උඩ අතක් ධායන එකට අරිණාගම තේරෙන්නේ ඔය ආනන්ද සප්පයි තේරුම් නැති කෙනාට තමයි ඒ වගේම හිතවිලි කොච්චර දඟලුවත් උලංගල දෙන්නකපත් වෙන පහන් දැල්ල වගේ හිතවිලි නැත්තරකට යන්න පුළුවන් නැත්නම් හිතවිලි තිබුණාට කම්පැනි නොවි ඉන්න පුළුවන් කියලා දැන් තේරුම් ගත්තට පස්සේ හිතෙනවා කවදාකවත් තව කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්න පුළුවන් මගේ දරුවා කියලා හෝ අම්මා කියලා හෝ ගුරුන් වහන්සේ කියලා හෝ මොන දෙකින් හරි අනුන්ගේ මානසිකත්වයක් අරිඹුවක් තරමට කඳුලක් තරමට මංචාඩියක් තරමට හෙල්ලුවා නම් අපිට තමයි හෙල්ලෙන්න වෙනවා. නිසා බුදියන්න බුදියන්න බුදියන්න අරලා. නිස්සද්ද වෙන ක්‍රමේ තමයි සම්මා ආජීවය කියලා කියන්නේ සම්මා කම්මන්ත කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ කියන අපිත් එක තරහ වෙලාද ඇයි කතා කරන්නේ නැති කියන নানা ආකාර ප්‍රශ්න තියෙනවා. මේ කතා කරලා ලැබෙන ලාභයක් නෑ මහා ගුණ කර්ම සිද්ධ නිසා මේ නිස්සද්ද ප්‍රතිපදාවට අගය කරගෙන යනකොට ඒ කිනාට ඒ ලැබෙන ශාන්තිකර తত্ত্বය මේ ජීවිතේ පුරුදුකව ඊගාව ජීවිතයට උදේ සඳහන් කරලා තියෙනවා කවදාකවත් අත්හැරියන්නේ නමුත් අපේ තර්ක මනස නැත්නම් මේ රසකාමී හිත රසලෝලී හිත මේක දකින්නේ පාළු දෙයක් විදියට නීලස දෙයක් විදියට, කම්මැලි දෙයක් විදියට මේ විච්ච දෙය කියා ගන්න බෑ වාගේ. අරමුණ තිබිච්ච එක නැති වුණා වාගේ. නිමිති ගන්න බැරි වුණා වාගේ. එනකොට පේන්නේ කැලිය අතරමං. කාන්තාරයක අතරමං. මහමුදක් පෙර අතරමං වගේ පේන ඇත්තටම අතරමං වෙනවා සක්කාය දිට්ඨිය. ඇත්තටම මෙතන අතරමං වෙනවා තමන්ගේ මාන්නේ. ඇත්තටම මෙතන අතරමං වෙනවා තමන්ගේ තණ්හාව. නමුත් අපි ඇස් දෙක අරලා බලනවා කියලා කියන්නේ අර අතරමංගිච්ච සන්නාවට තණ්හාවට ආය පාර කියලා පෝර දීලා ආහාර දෙන්නේ. නැතිවිච්ච මාන්නේ ආයෙකින් නැගෙන ඒ මාන්නයට පෝර දීලා ආහාර දෙන්නේ. නැතිවිච්ච සක්කාය දිට්ඨිය ආයෙ දෙන්නේ. ඉතින් යම් තැනකදී භාවනාදී Tamanට තේරෙන යමක් නැහැ, නිමිත්තක් නැහැ, අරමුණක් නැහැ. ඒ සතිය තියෙනවා නම් ඒ වෙලාවේ සක්කාය දිට්ඨිය තියෙනවා කියන්නේ ලකුණක් නෑ. මාන්නේ සීලා කියන්නේ ලක්ෂණ. තණ්හා කරන දෙයක් නෑ. එතකොට පාළුයි. මෙතන නීරසයි. ඒක සිද්ධි බහුල ගතියක් නෑ. ඔහේ නිකන් නිකන් පේන්නේ මුස් පේන්තු ගතියක්. කාලා කන්නේ ගතියක් වගේ පේන්නේ. ඒ වුණාට අපි මොනවා හරි කරන්න හැදිල්ලෙන් කරන්නේ අර නැති වෙච්ච කෙලස් ටික ආපහු ගේනවා. එහෙම නැත්නම් නික්ලේශී නිර්මල තත්ත්වෙන් තිබුණාට ආයේ මල කෙලස් කෙනන් දාගන්න. ඉතින් මේක අපි ලක්ෂ වාරයක් කරලා මේ වෙනකොටමත් ලක්ෂ වාරයක් කරලා ඇති. මේ බණෝනේ අදහස් කරන්නේ මේ ඉදිරියටත් ඒක එනවා. ඒක කවදාකවත් අපිට නොසලකා හරින්නේ නැහැ. මේක ඉදිරියට ඉස්සරහට යනකොට අන්නේ නොසලන තැනට ආවොත් ඒක ප්‍රශ්න කරන්න යන්න එපා. කම්පන චංචල කරන්න එපා. දරත භාවයට ඉති දඬු කරගන්න යන්න එපා. ස්පන්දන කරන්න එපා. මේකෙදි මේ ඇතුලේ තිබි විවේකයේ දිගට ගෙලමිට තහවුරු කරගන්න, සිද්ධි කරගන්න, වශී කරගන්න කටයුතු කරන්න නම් බණ බණ කලින් අහලා තියෙන්න ඕනේ. ලෑස්තිලා යන්න බෑ. නිලන්නේ නිස්සද්ද භාවයට යන්න යන්න තමන්ට කතා කරන්න ඕනේ අවශ්‍යතාවය අඩු වෙන අතර කතා කරන්න අතර ඉඳ කමලී. নানা ආකාර ක්‍රියාකාරකම් නැත කරන අතර ඒ වගේ කලබල ස්ථාන වලට යන්නත් කමලී. දිනදයක් සම්බන්ධ දෙයක් කාලා ගත කරන මේ ආජීවය වටිනාකම දන්න කෙනා নানা ආකාර වෘත්තිය දක්ෂකම් নানা ආකාර දේවල් කරලා තමගේ වටිනා කාලය මේ කිසිම හර පද්ධතියක් නැතිව රූප උපයන්න ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප රූප රූප උපයන්න කරන ප්‍රයත්නයේදී ආ බලනකොට පේන පටන්ගන්නේ සෑම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කාමයේ උපයන්නේ ඒ ප්‍රධාන වශයෙන් කැප කරන්නේ අපේ උදේ කලාව. අපි කැප කරන අපේ විවේකී. අපි කැප කරන අපේ ඉස්සර. ඊට පස්සේ කියනවා මානසික ආතතියක් ආවා. මානසික අසහනයක් ආවා. ඒ නිසා මේ ළඟදී එක්කෙනෙක් ප්‍රකාශ කළා තිබුණා. මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ හොඳම හොඳ වයස අවුරුදු 10කට සමානට 15කට වැඩි කාලයක් මේ අධ්‍යාපනය සඳහා ගත ලස්සන සුන්දර වයසේ පටන් අරගෙන හොඳ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ හරහා උතුමාකාර වැය කිරීමක් කර කරනවා අධ්‍යාපනය. ඒ සාර්ථකයි වුණයි කියලා හිතන පු탁ඥය ඊට පස්සේ රැකියාවකට ජීවිතයේ හොඳම 100 40 50 55 ගන්න. එතකොට විශාල වස්තු ප්‍රමාණයක් එකතු කර ගන්නවා, විශාල ජනප්‍රියතාවයක් ඇති කරගන්නවා, විශාල නෑදෑයවිසක් ඇති කර ගන්නවා. නමුත් භයානක රෝගයක් ඇති කරගන්නවා. මේ භයානක රෝගයට හම්බ කරපුවතු සේරම ඉවර කරනවා. අර නෑදෑයන්ගෙන් සේරම තරහ වෙනවා. යාළුවොත් ඔක්කොම තරහ වෙලා කාල කන්නේ විදිහට මැරෙනවා. හම්බ කරපු තේරම ඉවරයි. අවුරුදු 55 වෙනකටවත් ඒ අකාට තාම මැරෙන ලෙඩේ මතුවලා දැනගන්න බැරි නම් ඒක මොට්ටේ. අවුරුදු 55 කියලා කියන්නේ හරියටම මම මැරෙන්නේ මේකෙන් කියලා දැනගන්න වයස. මට දැන් ඩයබටිස් තියෙනවා. මට දැන් ප්‍රෙෂර් තියෙනවා. මට heart attack තියෙනවා. ඒක කියන්නේ මාරේ ඇවිල්ලා අතවනවා. ඉතින් මෙයා මේක නතර කරන්න අරකින් මේකේ සල්ලි වේදම් කරන්න ගියාම අර හම්බ කරපු සල්ලි උත්තිකනම් විරක්. අනිය ලස්සන සුන්දර වයසේ අධ්‍යාපනයට ගත කරලා ඊටසේ ලස්සන හයිය හතේ ජීන ඉදරම් පිනන වයස මේ අනුන්ට පහඳින්න ගත කරලා මම සෑයෙන කාලේ ගත කරලා තියෙනවා. අන්තිමට 55 වෙනකොට අර සල්ලි සීරම වැය කරලා කිසිම හරපද්ධතියක් නැති හරපෙක් මැරෙන්නා වගේ ඌරෙක් මැරෙන්නා වගේ මැරෙනවා. මේ ජීවිතේ ප්‍රථම වයසේදීම සතිය පොඩ්ඩක් අඳුන්ලා දීලා ඉගෙන ගන්නතර කමක් නෑ. ඔය සතියත් එක්ක ඉගෙන ගන්න නම් ආසාවක් කරාට කමන්නේ වැදගෙන බදාගෙන කන්න ඕනේ ඒක අවශ්‍ය කරන කතාව කළ විවිධ උපයන්න දන්නවනේ ඒ මනසට ජීවිතේ සඳහා සමයවත් අඩුවානේ ඒ ලබාගත් විස්රාමයේ විවිධකේ වැඩි කරන කටයුතු කරනවා ඒ මනුස්සයෝ මං දන්නේ අද සමාජයේ කෙලපිරිච්ච පඩිකම තරංග සලකන දැන් සමාජයේ ඇත්තටම වැඩ කරන්න පටන් ගන්න පෙන්සන් ගියාට පස්සේ පෙන්සන් ගන්නකම් කාලකන්ණිය වශයෙන් කන්ට්‍රෝල් වලට ගිහිල්ලා අචකේල කෙලින්දලා කාලේ නාස්ති කරලා ඇවිල්ලා පෙන්ෂන් ගියාට පස්සේ තමයි රස්සාව පටන් ගන්න. ඊට පස්සේ දපං වෛරෝ බර භාගය කියලා ඉතින් කඹරේ. කඹර හම්බගෙන සීරම එක්කෝ ඔය දෙඩකට දීලම් කළා මාරි කළා නාස්ති. ඒ අනුව බලනකොට අපි කාමයට කරන පහින් ක්‍රමය මේ කාර්ය කාමයට කඹුරු නැරිදියා බලනකොට සූදු කෙල්ල මනසේ ගැන කිසිම කොස් කියන්න දෙයක් නෑ. හැබැයිකට ලක් වෙලා මේ අම්මගෙන් මාළේ තොරගම් කරන්න කියලා කුඩු ගන්න මිනිස්සෙගේ සාමාන්‍ය මිනිස්සෙගේ වෙනසක් අරක සමාජ වශයෙන් හොඳ නැහැ මේකත් සමාජ වශයෙන් උනට බුදුහමරෝදයෙන් හොඳ නැහැ අහිදිනේ මේක කාමදාසයි කාමරාජිනියගේ බැලය කාමරාජිනියගේ බත් බැලය දාසය ඉතින් අබ්බැහියක් කියලා සමාජ වශයෙන් තියෙන අබ්බැහිය ගත්තත් කාමෙන් තියෙන අබ්බැහිය එහෙම නැත්නම් රූපෙට තියෙන බුදුන්ස සඳහන් කළා තියෙනවා මේ ලෝක තුනෙන් දෙකක් වෙනුවට සැලකන්න. මේ පිටපොත්තට මේ පිටපොත්තේ ඝනකම මිලි මයික්‍රෝන් ගානෙන් මනින්න පුළුවන්. ඔය හැම ගැහුවත් හැම ගහලා අයින් කළොත් මොකද්ද ලස්සන? ඔය මොන එක හරි අරගෙන පිටපොත්ත පොඩ්ඩක් අලවලා දාන්න බලන්න මොකද ඔය පිට පොත් ඔය කියන මිලි මයික්‍රෝන් ගන්න විනිවිද දැකලා බලන්න බැරි නිසානේ මේ ඥාන පිරිමින්ට ප්‍රේම බඳින්නේ පිරිමි ඥානුන්ට ප්‍රේම බඳින්නේ සමලිංගික ආස්වාද පවත්න්නේ අර රූපෙම ඕනේ මට මේකෙපයි කියන්නේ අර සද්දෙම ඕනේ මට මේකෙපයි කියලා කියන්නේ ඒක විනිවිද ගන්න බැරි නිසා මොකද මුළු ලෝකෙම දුවන්නේ මොකද්ද ලස්සන දේවල් මේ භාවනා කරන කෙනාට මේ රූප ධර්මයන්ගේ තියෙන මේවා දකින්නකොට පේනවා අනේ කවදද මුළු ලෝකෙම බුද්ධ ආගම වෙන්නේ? කවදාවත් වෙන්නේ නැහැ. කවදාකවත් චිර දිනාට මේ ධර්ම වැටෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මුළු ලෝක බුද්ධ ආගම් කරන්න මම බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න හදනවා කියලා වගේ අම්මණෙක් නේ. තව මොඩෙක් ඇත්තේ. තමන්ට තියෙනවා තමන්ටවත් කරන්න බැරි දේ. අනුන්ද ගන්න කොහොමද නිසා පුළුවන් තරම් උත්සාහ කරන තමන්ට වැඩි ටින්ගිත්තක් හරි භාවනා කරන කෙනෙක් ගාන ගිහලා හිඟා කකා හරි මොකද මේ වගේ ආස්වාදයක්, ඒ වගේ ආශිර්වාදයක් තව ඇත්තේ නැහැ. ආශිර්වාදයක් නෙවෙයි. මේ පැත්තටලා ඉන්නේ කිසිම. ඒ නිසා කවදා හෝ ඒකේ නාම මේ රූපයන්ගේ ඇතිවීම නැතිවීම අනිත්‍යත්වය දැකලා යම් මෙවැනි අනිත්‍ය වූ දෙයක් වෙනක අභිනන්දනය කරන දෙයක්. මම අභිවදනය කරන දෙයක්. අජෝසි තබ්බක දෙයක් ඇත්තේ නැහැ කියලා තේරුම් ගත්තොත් පුදුමාකාර සාන්තියක් හම්බ වෙනවා මේ අනාගත සුරකුම් සඳහා වර්තමාන බැංකු ගිණුම සඳහා අපි මේ කරන සෙල්ලම අපි මේ කරන ප්‍රයත්නය අපි අර පුංචි කාලේ සත පහේ කාසියක් උඩ කඩදාසියක් කියලා පැන්සලේ යටපැත්තෙන් උලපුවාම ඒ සත පහේ අච්චෝ වදිනවනේ. ඊ අච්චෝ වැදුනට පස්සේ අපි ඒව අරගෙන කියලා සෙල්ලම් කඩේවල් හදනවනේ. අන්නේ සෙල්ලම් කඩේකට ගත්ත මේ සත පහත් මේ දැන් තියෙන ලක්ෂ පහේ තියෙන නෝට්ටු වර්ජිනගේ කිසිම වෙනසක් නැහැ. ඔක්කොම කාම ලෝකේ කාමයට වට ගන්න කරන සෙල්ලමක් මේ සල්ලි කියන එකේ තියෙනවා. බුද්ධ ජනන් සඳහන් කරා ඒක කාමයටම නමක් කියලා. සර්පේ කියලා. අපි ලොකු සංකේන කාලේ කිව්වා යම් කිසි කෙනෙක්ගේ සාක්කුවේ සල්ලි තියෙනවා නම් ඒ සාක්කුවේ කටේ තෙල් කුණු ගෑවිලා තියෙනවා. අද දාන්නයි ගන්නයි ගියාට පස්සේ ඒ තරමටම සල්ලි දාන සාක්කුවේ කටේ තෙල් කුණු ගෑවිලා තියෙන ප්‍රමාණයෙන් කියන්න පුළුවන් සල්ලිත් එක්ක කොච්චර තෙල් කුණු සම්බන්ධද? කෙලස් කිල්ල සම්බන්ධ. ඉතින් සල්ලි නැති ජීවිතයක් මම කියන්නේ මේ කොටම කරන්න කියන්නේ. ඒ කියන්නේ කාමේ නැති ජීවිත. නැත්නම් මේ රූප වලට බැඳීමක් නැති ජීවිත. කරන්න බැරි දෙයක්. නමුත් උත්සාහ කෙරුවොත් තේරෙනවා එතන නොසලින ගතිය නිසා සබතන් සදාන් කරනවා. සම්බාධෝ කරා වාසෝ අම්බෝකාසෝ පබ්බජ්ජ. නැනි මේ ජීවිතයේ කුජීවිතයේ දුර්ජලින් පිරිච්ච සම්බාධෝ කරා වාසෝ රජාපත. යුලෙන් පිරිච්ච සම්වාද සහිත තනක් අභ්‍යවකාශයේ ආකාශයේ අභෝකාශයේ ඉතින් විවේක තැනකට යන්න බැරි වෙන මොන්නම බැඳීමක්වත් නිසා නෙවෙයි මේ කාමයේ තියෙන ආදාවතය රූපෙට තියෙන ආසාව. ඒ වෙනතු එක්කෙනෙක්වත් අංගුස් නූලකින් හරි ගැට ගහලා තියනවද බලන්න නෑදෑයෙක් එක්ක නැත්නම් නූල් කැලකින් හරි ගැට ගහලා තියෙනවද කියලා කඩාගෙන ඉන්න බැරි එකක් මොකක්වත් නැහැ. මේ කාම සංඥාවෙන් ගැට ගහලා රූප සංඥාවෙන් ගැට ගහලා ඒක අල්ලගෙන කෑ ගහනවා අනේ මේක කඩා ගන්න විදියක් නැහැ නේද? මේ සංඥාවක් තියෙනවා. ඒක දිහා බලනකොට ඒකේ තියෙන පංචලික ගතිය මන සංඥාවක් තියෙන නමුත් ඒකෙන් දෙන වදයක් එක බලනකොට විඳින දුක නම් තාත්‍තිකයි සංඥාව තාත්‍තිකයි. මේ සංඥාවක් නිසා මේකෙන් විඳින දුක බලනකොට දැන් සඳහන් කරනවා මේ මිනිස්සයා තුන්වෙනි ආනන්ද සප්පාය එක දැනගත්තා නම් එයා දෙවෙනි එකට වැඩි මේක කොච්චර සූක්ෂමද කියලා පුදුමාකාර සතුටකටපත් වෙනවා. මන්ට මේ හම්බෙච්ච මිනිස් ජීවිතේ මේ ඕලාරික ආත්ම භාවය අත්හැරලා මනෝමය ආත්ම භාවය තේරුම් ගන්න පුළුවන් තත්ත්වයකටයි. මනෝමය ආත්ම භාවය නිකන් හම්බෙන්නේ ශික්ෂාවෙන් ලැබෙන්නේ මේක නිවන නෙවෙයි. මේක තමයි ඉස්සරහට මේ විදිහට සූත්‍ර කරන සූත්‍ර කරන යනකොට තමයි ඒ කිනාට මේ අනිත්‍ය සප්පයි කියලා වගේ කියන්න. අද දවසේ අපි සෑහෙන කාලයක් ගත නිසා අපි මෙතන ධර්ම දේශනා නතර කරමු. හෙටත් යානිත්‍ය සප්පයි සූත්‍රයේ මේ තුන්වෙනි ආනිත්‍ය සප්පයින් පස්සේ හතර සඳහා කළ යුතු ශික්ෂා මොකක්ද කියලා ලැබෙන ආනිසංස මොකක්ද කියන එක අපි බලාපොරොත්තු වෙයි. අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා